ആവാം දිවිය සතුටින් පහලින් හා ඉහලින් සිටි නිරයට เมียลูสัตว์ කුසල වෙන පරිසරයක සංසුන් වන්නට චංචල වෙන කාලයක නිශ්චල වන්නට ඔබ අපේ නෑම දිනාම ගන්නා සාමූහික ප්‍රයත්නයටයි සම්භාවනා කියන්නේ වාඩි වී සිටින ඉරියව්ව මනතරං සංසුන්ද නිශ්චලද ඇහැල්ලුද අද්දකිමු කයෙහි නිශ්චලත්වයත් සංසුන් බවත් ඒ සමගම කිසියම් තැනක කයෙහි බර අපහසුතාවක් දැනෙනවා නම් අවධානය උදව් කරගෙන සැහැල්ලු කරගන්න කොහොම වෙමු අපව විහිසකටපත් නොකර ස්නේන අපූර්ව ඇවිත් යන අපූර්ව ඒ ගැන අවධානයෙන් සිටින විට වඩ වඩාත් සැහැල්ලුවටපත් වෙන හැටි සිතත් ගතත් සැහැල්ලු වෙන හැටි මේ නැවුම් දැසන ගනු ලබන ඈම හුස්මක්ම මෙන්න පිට කරනු ලබන ඈම හුස්මක්ම උදව් කරගනිමු අවධානය දියුණු කරගන්න සිතහාගත පැහැල්ලු කරගන්නා කල්පනා කර කර ඉන්න නොවේ මේ මොහොත අපිට තිබෙන්නේ අවධානයෙන් ඉන්න හිත සිතිවිලි වලින් පුරවා ගන්න නොවේ ඉස්කර ගන්න え කල්පනාවන් සමග අනාගතයට අතීතයට යනව වෙනුවට අවධානයක් සමග වර්තමානයේ ඉන්න පුහුණු වෙමු ගනු ලබන හුස්ම ආපසු දෙනු ලබන හුස්මත් උපකාර කරගෙන කල්පනාවකදී ඔළුව බර වෙන හැටි අවධානයෙන් සිටින විට ඉස සැහැල්ලු වෙන හැටි හුස්මෙන් හුස්මට අතීතය මතක් කරගන්න අවශ්‍ය වෙලාව අනාගතය සැලසුම් කරන්ට ඕන තැන පමණක් හඳුනාගෙන අතීතයත් අනාගතයත් උදව් කරගනිමු වර්තමානයේ අවධානයෙන් සිටිය යුතු අවස්ථා හඳුනාගෙන වර්තමානයේ අවධානයෙන් ආසහල්ලුවෙන් ඉමු මේ භාවනාව ඒ සඳහායි